ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී හුස්ම මුලමඳ අග යන ලෙස මෙනෙහි නොකර හුස්ම ගැනීම හෙලීම කරේ ප්‍රමණක් බලා සිටින් ප්‍රමාණවත් පැහැදිලිවම මේ අමතර විස්තර නැත්නම් මේ දෙන ඉඟි ඉසරදයක් කරගන්න එපා. බාධාවක් කරගන්න එපා. මේක පුළුවන් තරම් Taman වැඩිට උදව්වක් මිස මේ මොඩ වඩුව ආයුධත් එක්ක පොරදවනවා වගේ ආයුධ තිබුණු පැත්තේ කපා ගන්න යන්න එපා. තමන්න තියෙන්නේ කොහොම හරි කරලා මේ හුස්මත් එක්ක ආද වෙන එකයි, හුස්මත් එක්ක යාළු වෙන එකයි, හුස්මේ අලගිය මුලගිය විස්තර බලන එකයි, ව්‍යංජන අනුව්‍යංජන බලන එකයි, අංග ප්‍රත්‍යංග බලන එකයි. ඉතින් ටික ටික ටික ටික ඇසර වැඩි කරගෙන යනකොට ස්වභාවයෙන්ම සිද්ධ වෙනවා. මෙතෙන්දී අපි අර උදේශකෙන් අර මුල මඳාක බලන්න නැත්නම් අග විශේෂයෙන් බලන්න කියලා කියන්නේ අර එක එක කරාට පොඩ්ඩක් ඒක ටිකක් උනන්දු කරවලා දෙන්න. නමුත් ඒක අවුලක් කරගන්න එපා. අවුල් වෙන විදියට පාවිච්චි කරන්නත් එපා. ඒතර ඒකට ඒක නෙවෙයි අදහස් කරන්නේ.